ඒක ප්‍රශ්නයක් නෑ. ඒක පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. දැන් අපි යම් කිසි දෙයක් දකින්න යනවා. දකින්න යනවා. ඒ දකින්න ගියාට පස්සේ මොනවද දන්න අපිට පවුනේ කියලා ටිකක් මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කිරීම තුළ අපි කොච්චර සිත නිවල මෙනෙහි කරනවද ඒකට සාපේක්ෂව ඒක ආ එතන ගහක් තිබුණා හරි ඒ නිසානේ මම පොඩ්ඩක් ඇලවෙලා ගියේ ගහක් තිබුණා ඒක වුණා තවත් ටිකක් හොඳට සිත සෑල්ලු කරලා සිත නිවාගෙන මෙනෙහි කරනවා. ගාක් ළඟ මේ පොඩි හැලපාරකුත් තිබුණා. වතුර නෑ නමුත් පොඩ්ඩක් මේ ඈරිලා තිබුණා. ඒ නිසා මම කකුල උඩින් තිබ්බා. ඒකත් මතක් වෙනවා. නැවත ටිකක් සිත නිවිලා හොඳට නිවලා කල්පනා කරනවා. මම මේ වාඩි වෙලා ඉන්නකොට මට සද්දයක් ඇහුණා. ඒ සද්දය ඇහිච්ච නිසා ඒ සද්දය බලන්න තමයි මං නැගිට්ටේ. ඒ නැගිටලා යනකොට මේ එතනින් ගලක් තිබුණා ගලෙන් පොඩ්ඩක් පාත් වෙලා එතනින් එනකොට ගා තිබුණා ගය ළඟ පොඩි ඇලපාරක් තිබුණා ඒකෙන් පැනලා ගිහලා බැලුවා මොකවත් නෑ මේ අත්තක් අඩම් වැටිලා ඒක බලලා මං ආපහු එනකොට ගා මේ පැත්තෙන් ආව නෑ අනිත් පැත්තෙන් ආවා දැන් මේ ඔක්කොම මතක් වෙනවා මොකද්ද කාරණාව කියලා බැලුවම ස්වාමීන් වහන්සේ මේක මේ සිතේ අපේ ඉදිරියට කතා කරමු මේ අභිධර්ම ගැන එතකොට මම මේ සිතක ක්‍රියාකාරීත්වය එක චෛතසිකයක් තුළ චෛතසික 121ක්ම තියෙනවා ඒක අඳුන ගන්න පුළුවන් ඒ ප්‍රඥාව වැඩි නම් ඒ ඒ එක චෛතසිකයේ තුල මෙයා සේරම අභිධර්මය දකිනවා. දැන් සමහර කට්ටිය ඉන්නවා මේ ලියනවා. මොකද්ද මේ අදිසිය මේ කෙනෙකුට ෆයිල් එකකට දාන්න තියෙන විශේෂ ප්‍රකාශයක්. ඒක ටිකක් විශේෂ එකක් ඊයේ ලියන්න තිබිච්ච එක බැරි වුණා. ඊළඟ ලියාගෙන යනවා මේ මාත්‍යා. දැන් වැඩට ගිය ගමන් ඒක ෆයිල් එකට දෙන්න ඕනේ. ලියනවා ටක් ටක් ගාලා ලියාගෙන යනකොට පොඩි එකා බලාගෙන ඉන්නවා. තාත්තා ලියනවා. එයා ලියන ගමන් බලනවා පොඩි එකා බලන්න අවුරුදු 3යි. දැන් එයා දන්නා මේක තියලා ගියොත් පෑන එයා අරන් රවුන් රවුන් දාලා බෝල දාලා එක චිත්‍රයක් ඇඳලා මේ ඔලුවක් දාලා කෝට්ටක් වගේ දාලා අම්මා කෙනෙක් ඉන්නවා තනකොළ ඒ ඔක්කොම අඳිනවා. එතකොට දැන් මේ ලියුම පයිල් දාන්න බෑනේ. එයා දන්නවා මම ගත්ත ගමන් බෝල 25ක් විතර අඳින. එයා දන්නේ බෝල අඳින්න. බෝල ඇන්දොත් බැරි වෙලා මේක ආයි දෙන්න බෑ. පෑන අරන් තියන අරක උඩි. එයා දන්නවා ඒවා බලනවා මිනිස්සු උකුස්සා වාගේ බලාගෙන ඉන්න තාත්තා රේ තිබ්බේ. දැන් ඒක ගන්න බෑට. උස නැහනේ. එයා බලනවා මං නිසා තමයි මේක තිබ්බේ කියලා දන්නවා. දැන් කොලේ තියෙන දැන් ලියන්න බෝල දාන්න මේ පෑනක් නැහැ. ඊට පස්සේ යනවා. නටක් ගාලා ඇඳගෙන කරගෙන ඔක්කොම නාලා කරලා මේ කෑම කාලා අර කරගෙන බලන පෑන කොයි දන්නේ. ඒක සාන පුතා පෑන ගත්තද? එයා දැක්ක අර පෑන. හැබැයි එයා කියන්නේ බාඩු වෙන්නවා. පුතා පෑන ගත්තද? බලන්නකො මේ පෑන තිබ්බා මේ කොල්ලා කොහේ විසිකලා දන්නේ ඇයි? අර පෑන තියෙනකොට එයා තප්පරයට සිටිවිලි 25ක විතර තත්වෙන් හිටියේ. දැන් ඉන්නේ 50ක් විතර ඇති වෙන තත්යි. දැන් වැඩට යන්න ඕන 9ට ඉන්න ඕන. දැන් 8යි 45යි. විනාඩි 15 ඉගිල්ලා ගියත් යන්න බෑ. කොහොමත් 9යි කාල විතර වෙනවා. ඒ කලබලයට සිත කැළඹිලා අර නිවිච්ච ස්වභාවයෙන් තිබ්බක මතක් වෙන්නේම නෑ. අර කොලෙත් අරගෙන ෆයිල් එකත් අරගෙන කොල්ලගේ කනත් පොඩ්ඩක් මිරිකලා ටක් ගාලා වැඩට යනවා. ගිහිල්ලා එතන ගිහිල්ලා කාඩ් එකක් ගාලා බැනුණු තාලා ගිහිල්ලා වාඩි වෙලා වැඩ ටිකක් එහෙම කරලා 10ට තේ එකක් බීලා පොඩ්ඩක් නිවෙනවා මේ මනුස්සයා. නිහිලා පොඩ්ඩක් කාන්සිලා එනකොට අර සිත හරියට විසිපාට එනකොට පෑන අර උඩ තිබ්බනේ පපරාදේ පොඩි එකයි කනත් ඇල්ලුවනේ. පෑන උඩනේ තිබ්බේ දැන් මතක් වෙනවා. හවස වෙනකොට චොකලට් එකක් අරන් එනවා. කොල්ලට දෙනවා කොල්ලා ගන්න නැහැ. ඌ හාක බලන්නේ නැහැ. පෑන තීප් එකක් මතකයි. මේ මිනිස්සුන්ගේ මෝඩකමට පෑන දීලා චොකලට් කවන්න මට ඌ ආක බලන් ඉන්නවා. ඊට පස්සේ මේ පැත්තෙන් ඇල දෙනකොට මේ පැත්ත බලන්න. ඇයි කන්නේ? ඇයි මේ සිද්ධිය අපි දැන් සාකච්ඡා කළේ? අපේ සිත යම්කිසි මට්ටමක පැවතුනොත් ඒ தත්ත්වයටපත් වුනොත් විතරලු ඒක තේරෙන්නේ. දැන් මිනිස්සෙක් මේ පැත්තට යනවා අර පැත්තට යනවා මේ පැත්තට යනවා අර පැත්තට යනවා. දැන් අපිට කල්පනා මේ මිනිස්සයා මොකද මේ සක්මන් කරන්න වෙන තැනක් නැද්ද? නෑ අතන ගෑනු ළමෙක් ඉන්නවා. ඒ ගෑනු ළමයාට කතා කරන්න එයාගේ හිත දිනා ගන්න මේ යන්නේ. මේ අම්මා තාත්තට මේ මනසට පිස්සුද? අර ළමයාට තේරෙනවා ඒක. මේ මන් නිසා තමයි මේ මනුස්සය ඇවිදින් අම්මා තාත්තා තියෙන නම්බරේ ගන්න විදියකුත් නැහැ. නම්බරයක් දෙන්න විදියකුත් නැහැ. නිකන් බොරුවට 119 කියලා ලියලා කොල කළා නිකන් දාලා බලනවා. දැම්ම ගම තාත්තා ගන්නවා. නම්බර ගන්නවා. 119. ආ මේක මේ තොරතුරු අංශයට යන්නේ. ආ ප්‍රශ්නයක් නැහැ. ආ එහෙනම් ඊළඟ කොලේ දාන්න බෑ තාත්තා ඇලර්ට් එකේ ඉන්නේ. එහෙනම් ඊළඟ කොලේ දාන්නේ. බලන්න මේ මිනිස්සුන්ගේ දේ දෙමව්පියන්ට තේරෙන්නේ නැහැ. දෙමව්පිය තමයි කොල්ලන්ට පිස්සු කියලා. අර ළමයාට තේරෙන මේ කොල්ල ඇවිදින්නේ මෙයා වෙනුවෙන් කියලා. ඇයි? එයාට රාගේ තියෙනවා. අරයටත් රාගේ. අරියට මේ දෙක තේරෙනවා. එහෙනම් පෘථිජන ලෝකෙත් මේ ධර්මතාවයේ තියෙන ඒ අභිධර්මයේක. ඒ සිතිවිලි ගනුදෙනු කරන සිතිවිල්ල ක්‍රියාත්මක කරන ස්වභාවය. හැබැයි ඒක අභිධර්මයේ ගොල්ලෝ දන්නේ නැති නිසා ඒගොල්ලෝ දන්නේ. තාපසයාට ඒවා පේනවා. තාපසයා බඩගිනි වෙලා ආවේ මේ කෑම මතක් වෙනවා. තාපසයා දානි වළඳන්නේ නැහැ, පිණ්ඩපාත යන්නේ නැහැ. තාපසයා කල්පනා කරන උදේ මතක්ුන්නේ නැහැ. ඇයි දන්න හරියට 10 වෙනකොට කෑම මතක්. 10 වෙනකොට කෑම කාලා පුරුදු වෙලා. 10 මාර වෙනකොට 11 වෙනකොට වළඳලා පුරුදු වෙච්ච නිසා ඒ වෙලාව දැක්ක ගමන් බඩගින්න යදෙනවා. කවුරු හරි කෙනෙක් 9 මාරට ඇවිල්ලා කරකන ඔරලෝසේ 11 මාරට. දැක්ක ගමන් දැන් බඩගින්න ඉන්න බෑ. හැබැයි ඇත්තටම 11 මාට ඇවිල්ලා 10ට හරි 9 මාට හරි කරකලා තිබ්බම දැක්කම බඩගිනිය දෙන්නේ නැහැ. එහෙනම් ඒ ඒ මානසිකත්වයටපත් වෙනකොට මේක අවදි වෙනවා. මේක තමයි සිතේ ස්වභාවය. එතකොට ඇයි මේක අපි කතා කරන්නේ අපේ කාරණා හොඳට තේරෙන්න ඕන නිසා. දැන් අනිත්‍ය බලන ඇලීම් ගැටීම් බලන යම්කිසි භාවනා යෝගයක් මේක වඩනකොට ඇලුනට පස්සේ ටික වෙලාවකින් තේරෙනවා. ගැටිලා ඉවර වෙලා පව්වෙනි දට ඒක තේරෙනවා. ඇයි මේක ඒ වෙලේ තේරුන්නේ නැත්තේ? එහෙනම් ඒ වෙලේ නොතේරෙන්න ඒ ඇලීම මත සිය තිබුණේ ඒ වෙලේ නොතේරෙන්න ඒ ගැටීම මත සිය තිබුණ සිය කොයිද තිබුණේ? වෙන තැනක තිබුණා නම් ඇලෙන්න පුළුවන්ද? බෑ. වෙන තැනක තිබුණා නම් ගැටෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් සිය එතන තිබුණ නිසා ගැලුනේ ඇලුනේ. 100 නැතුව ගැටෙන්න බැරි නම් 100ත් එක්කනේ ගැටෙන. එතකොට ඒ 100 මට ආවුන්නේ නැtei. ආ හරි ඒ එයාගේ වරද දැක්කා. ඒ වරද හදන්න යන එක ගැටීම කියලා දැක්කේ නෑ. ඕම්. එහෙනම් එයා එක දැනගත්තා. ඒ තාපසයා අඳුනගත්තා. මොකද්ද? ඒ ගැටීමේ එක ප්‍රතිශතයක්. එක අවස්ථාවක්. එයා අඳුරගත්තා. මොකද්ද අවස්ථාව? එහෙම කරන එක වැරදි කියලා දැක්කා. හැබැයි ඒක අදණ්ඩ යන එක ගැටීමක්. හැබැයි එහෙම කරන එක වැරදි. ඇත්තට මෙහෙම කරන්නේයි කියලා මම දන්නේ. සමහරට කරගෙන ගිහලා අන්තිමට බලනකොට ඒක හරි වෙන්න පුළුවන්. ඇත්තම කතාව මම දන්නේ. එයාගේ ඉතේ තියෙන මේ කතාව. මේ මුල් ටිකනේ මම දැක්කේ. මුල් ටික දැක්ක ගම මම කලබල වෙනවා. මුල් ටික දැක්කම කලබල වෙන්නේ. හැබැයි මේක යථාර්ථය දැක්ක නැති නිසා මම එකපාරට කලබලලා ඒකට බනිනවා. එමණට ඒක නිවැරදි කරන්න හදනවා. එතකොට ගැටෙනවා. අර ඒ වැරද්ද වැඩිපුර දැකම නිසා සම්පූර්ණ 100 වරදට ගියා. ඒ ගැටීම මට සිහිය තිබුණේ පස්සේ දෙන අපරාධ මේ නිකන් ආක යන ප්‍රශ්නයක් මේක. අනුන්ගේ ප්‍රශ්න නිකන් මැදිහත් වෙලා උන්නාන්තයට බැනලා කට්ටියත් බලාගෙන ඉන්න මිනිස්සු දන්නවා. ඉතින් මං කොහොමත් ඉතින් ගැටෙන චරිතයක්නේ. අපරාධයක කලින් තේරුණා. තේරුණා. ඒ වරද දකින්නකොටම ඒ පටිගය එතන අටගත්තා. ඒක එයාට හවුන්නේ නැහැ. ඒ තාපසයා ඒක තේරුම් ගත්තේ නැහැ. එහෙනම් 100ෙන් දකින්නවා උදේ ඉඳලා හවස වෙනකන් තිබිච්ච ක්‍රියාවලිය ටික දැකලා හවසට ඇස් දෙක වාගෙන බොහොම සීයෙන් කල්පනා කොතනද ගැටුණා? ආ, එතන ගැටුණා. මෙතන ඇලුනා. එතන මේ සුවඳශීලීව කතා කළා අර මිතුරුකම දැක්කා. ඒ මිතුරුකම තුල පවතින ඇලීම දැක්කේ නෑ. අරුණාංශය ඇවිල්ලා අපිට හොඳට කතා කළා ඉනා වෙලා. ඉතින් එහෙම ටිකක් වෙලා ඉඳලා ගිලම්පස බැවුවා. ඒ ිතවත්කම තුල, ඒ මිතුරුකම තුල, ඒ සෙනෙහස තුල ඇලුනා. හැබැයි ඒ මිතුරුකම ඒ ඒ සංවාදය ඒක දැක්කා. ඒ ඒක තුළ තිබි චලීම දැක්කේ නෑ. එහෙනම් එකක් දැක්කා. දෙවෙනි එක දැක්කේ හරි. මේක දකින්න ඕනේ. එහෙනම් ඇලෙන මොතේ ඇලෙන මොතේ එතන වෙනත් මොනවාරි එකක් එක තමයි මේක ඇලෙන්නේ. ගැටෙනවා නම් නිකන් නිදාගෙන ඉන්න මිනිස්සු කූද්දලා ගැටෙන්නේ මොනවාරි ප්‍රශ්නයක් එක තමයි ගැටෙන්නේ. එහෙනම් ප්‍රශ්නයක් එනකොටම ගැටෙන බව දැනගන්නවා. එන යම්කිසි සිදුවීමක් වෙනකොට ඒක තුළ ගැලීමක් ගැටීමක් තියෙන බව දැනගනවා. මේක නිතර නිතර මෙනෙහි කරනවා. නිතර නිතර මෙනෙහි කරනවා. ඒක පැයක් විතර වඩනවා කමඨාණක් වශයෙන්. එහෙනම් ප්‍රශ්නයක් අටගත්තොත් එතන ඇලිම් ගැටීම් තියෙනවා. සිද්ධියක් අටගත්තොත් ඇලිම් ගැටීම් තියෙනවා. එහෙනම් සිද්ධියක් තිබුණොත් එතන ඇලිම් ගැටීම් තියෙන බව දැනගන්න ඕනේ. ප්‍රශ්නයක් අටගත්තොත් ඇලිම් ගැටීම් තියෙන බව දැනගන්න. මේක නැවත නැවත සූත්‍රය පාගින් මෙනෙහි කරනවා. මෙනෙහි කළා මෙනෙහි කළා මේක උරු කරනවා. දෙන්නෙක් මොනවද කතා කරන ඕම් සිද්ධියක් කරනවා දැන් බලන්න ඇලෙන්නේ නැටි ඇලෙන්න කලින් දැන් තාපසයා දන්නවා කතන්දරේ දැන් මෙතනට ඇලෙන්න යන්නේ ඉතින් මෙතනට ගිහලා වාඩි වෙච්ච ගම අර කියනවා දැන් ජේතවනාරාමේ ඉතින් කාමර 1000ක් තිබ්බට කෝ කාමරද විස්තරේ තියනවද පොතේ නෑනේ ඉතින් හරියට මේ කාමරය මෙච්චරයි මේ කාමරය මෙච්චරයි කියලා plan එක තියනවද කෝ plan එක ප්ලෑන් එක කෝ අනුමත කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ කුටි 1000ක් කියලා කිව්වට කෝ ඒ දයේ ක්‍රමවේදය කෝ. ඉතින් ඕම තර්කයක් කරන. ඉතින් ජේතවනාරාමෙ ගරා වැටිලා. නටමුන් මොකුවත් නැහැ. ගල් කෑල්ලා තියාගෙන මේ දෙන්න උගුර පැලෙන්න කෑ ගන්නවා. දහක් තිබුණයි කියලා කියන කෝ 10 අත්තිවාරම්. දහාති මන උළුවස දාක් තියෙන්න ඕනේ දොරවල් දාක් තියෙන්න ඕනේ අර ගල් කැලතෙන් දැන් මෙතන තරහා කියලා මිනිස්සුયો ඕක කරන්න නෙමෙයි මානකමට ආවේ ආවේ නිවන් දකින්න දහක් නෙමෙයි 5000 තිබුණ ප්‍රශ්න නැහැ ඕ සාකච්ඡාවත් වල නිවන් දකින්න අඩුපාඩු හදනවා කියලා අපි තර තරවටු කරලා ඒ වැඩිහිටියෙන්ද දොස් කියලා අවවාද කරලා දෙන්න දෙපත. අර වැඩ අර කට්ටියගේ සාකච්ඡාව නිකන් ආ කියන මමනේ පැටළුනේ. මම පෙරක දොරවා දෙන්නට බැනලා දෙන්න දෙපැත්තට වල මොකද්ද හරිනේ ප්‍රශ්නයක් තියෙන තැන ඇලින් ගැටි මැති වෙනවනේ සිද්ධියක් වෙන තැන ඇලින් ගැටි මැති වෙනවනේ සිද්ධිය දැක්කා අර ප්‍රශ්නේ අමතකුණා ආයි මෙනේ කරනවා ආයි මෙනේ කරනවා මේ විදිහට ඒ ප්‍රශ්නයක් දැක්කාම සිද්ධියක් දැක්කාම ඇලීමක් ගැටීමක් නිර්මාණය වෙන බව නිතරම දකින්න පුරුදු වුණාම අතනදී අතන දැන් මම ගැටෙන්නේ ගැටෙන්නේ ගැටෙන්නේ මේ ප්‍රශ්නේදී හැලෙන්නෙත් නෑ. ආයස්මතු වහන්සේලා මේ ඔබ වහන්සේ කියන්නේ දේතවනාරාමේ කුටි කීයක් තිබුණාද? 10ක් තිබුණා. සන්තෝසයි. ඔබ වහන්සේ කියන්නේ ඒක පිළිගන්න බෑ. කමක් නෑ. ඔබ වහන්සේ දැන් ඒ 10 එක කුටියක් ගිහලා භාවනා කරන්න ලෑස්තිද? ස්වාමීන් වහන්සේ ඒවා නැහනේ. ආ එතකොට නැති කුටියක්නේ. ඒතර ඔබ වහන්සේ නැහැ කියලා කියනවා. දැන් උන්වහන්සේ පිළිගන්නවනේ. දැන් ප්‍රශ්නේ නැහනේ නේද? එහෙනම් ගිලන් පස්සේ ටිකක් වළඳමු. ඕන් ඇලුනෙත් නැහැ, ගැටුනෙත් නැහැ ප්‍රශ්නේ විසඳුණා. ඇයි අර ඇලින් ගැටීම් කලින් දැක්කා ඒ තාපසයා. සිද්ධිය කටගෙච්ච තැන ඇලින් ගැටීමක් නිර්මාණය වෙනවා. යම්කිසි පටිගයක් ඇති වෙච්ච තැන යම්කිසි ගැටුමක් ඇති වෙච්ච තැන අනිවාර්යෙන් ඇලින් ගැටීම් ඇති වෙනවා. මේක කල්ැතුව දැනගත්තාම දැන් මේ ඇලින් ගැටීම් ඇති වෙන්නේම මේ සිද්ධිවලනේ නාම රූපවලනේ. එහෙනම් නාම රූපය චලන වෙනකොටම දන්නවා එක්කෝ මේක ඇලෙනවා නැත්නම් ගැටෙනවා. කිරිපැණි වළඳනවාද කිරිපැණි වළඳනවාද ඔබ වහන්සේ කිරිපැණි වළඳනවාද කියනවා. අද නම් කිරිපැණ නියමයි කියලා එන කිරිපැණ වළඳනවා බාන්සේ. ඔව්. එහෙනම් ස්වාමීන් වහන්සේ අම්බුනාම පූජා කරනවා. ගස්ස පොල්ල පන්නනවා උන්වහන්සේ. උන්වහන්සේ මේ හුණින් යනවා. මොකද කාරණාව කියලා වම කිරිපැණි හම්බෙලා නැහැ. කිරිපැණි හම්බෙලා නැහැ. හම්බ වුණා දෙන්න මහාන ස්වාමීන් වහන්සේගේ ලැයිස්තුව ගන්නවා. ඒ ආයස්මතු. බැරි වෙලා පින්න පාතනකට හම්බ වුණා තුනන්සේ දන්නේ නම් ස්වාමීන් වහන්සේ හතර නමක් ඉන්නවා. එහෙනම් මේ අට්ටිය ගන්න ඕනේ. උන්වහන්සේ 80ක් ගන්නවද පොඩ්ඩක් ගන්නවද කැමැති වළඳන සාමනන්සලා කීයක් නේද කියලා චෙක් කරනවා අපිට එතන කිරිපැණ හම්බෙලා මෙන්න ලැබෙන්න යන්නේ ඕන්දුත් කිය එහෙනම් සිද්ධියක් තියෙනවා නම් ඇලින් ගැටින් තියෙනවා එහෙනම් කවුරු හරි කැවිලා ආනවා සාමනන්සලා බන්ස කැසල් වළඳනද ආයස්මතුන් කැසල් තියනවද එහෙමයි ස්වාමිනේ එහෙනම් වැඩිපුර තිබුණත් එකක් දෙන්න ආයස්මතු ගැසෙල් තියනද නෑ ස්වාමීන් වහන්සේ. එහෙනම් ආන්නේ අම්බ වුණොත් පූජා කරනවා. එහෙනම් අම්බ වුණත් මට ඉතුරු වුණ කැල්ලක් දෙන්න. ඇයි? ඒක යා කල්ලාතුව දන්නවා. කල්ලාතුව දන්නවා. එහෙනම් මේ තියෙන නාම රූප වල ඇති වෙන ප්‍රශ්න අපි ප්‍රඥාවෙන් දකින්න ඕනේ ස්වාමීන් වහන්සේ. ගොඩාක් දුරට වෙලා තින්නේ සිද්ධියක් අට ගන්නකොට ඒ සිද්ධිය තුල නාම රූපවල ඒ සිද්ධිය තුල හැලීම් ගැටීම් අට ගන්න බව අපිට තේරෙන්නේ නැහැ. යම්කිසි ක්‍රියාවක් තුළ ඇලින් ගැටින් පවතින බව අපිට තේරෙන්නේ ඒක අපි තුළ නිර්මාණය වෙලා සිද්ධිය වුණාට පස්සේ අපිට තියෙන අපරාධය මං එතන ඇලුනා. අපරාධය මං එතන ගැටුණා. එහෙනම් හැම සිද්ධියක් තුළම ඔබ වහන්සේ දැන් ඉඳලා කමටාන හරියට වඩන්න ඕනේ. දක්ෂ ලෙස වඩන්න ඕනේ. කොහොමද වඩන්නේ? ක්‍රියාවක් වෙන ඒ ක්‍රියාව තුළ ඇලින් ගැටින් තියෙනවා. කට්ටිය වාඩිලා සාකච්ඡා කරනවා. මෙතන ඇලින් ගැටින් තියෙනවා. පේනවා වනාන්තරයේ ඒක තුළ ඇලින් ගැටින් තියෙනවා. ඇහෙනවා බන ඒක තුල ඇලිම් ගැටිම් තියෙනවා. ඒ හැම ආයතනයකටම ගනුදෙනු කරන හැම සංඥා සංස්කාරය තුළම මේ ප්‍රශ්නේ තියෙනවා ඇලිම් ගැටිම් තියෙනවා කියන එක නිතර සියෙන් ඉන්නවනම් ඒක එනකොටම කල්ලාතුව දන්නවා මේකේ තියෙන බව. ටක් ගාලා අඳුර ගන්නවා. එනකොටම අඳුර ගන්නවා. සිය පීඨනවා. අරක නිරෝධ වෙලා යනවා. කෙලස් නිරෝධ වෙනවා. මේ විදිහට වඩන්න. යමක් අපේ මාර්ගයට ගැලපෙන්නේ නැහැ කියලා අපි ප්‍රතික්ෂේප කළාම ඒ කියන මාර්ගය වැඩෙනවට වඩා ඒ මාර්ගය තුල කම්පනයක් අට ගැනීම තමයි වැඩි වෙන්නේ. මොකද මේ එතන සිදු වෙන්නේ මේ සිතට කියලා බැලුවොත් ඔබ වහන්සේගේ කමඨාන තමයි සිත මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට ඇලෙන එකයි ගැටෙන එකයි අඳුනා ගන්න එක. ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි. ඒක මැඩලන එක නෙමෙයි. පාලනය කරන එක නෙමෙයි. ඒකයි මං ඇහුවේ ඔබ වහන්සේ වඩන ක්‍රමවේදය මොකක්ද කියන එක. ඒ ක්‍රමවේදයට අනුව බලනකොට මේ ලෝකයේ මේ කිසිම දෙයක් අපට පාලනය කරන්න අවශ්‍ය නැහැ ස්වාමීනි. අපට තියෙන අයිතිය තමයි මෙතන මම හැලෙනවා. මම මෙතන ගැටෙනවා. මේ ගැටීමේ ඇලීමේ කියන මේ ස්වභාවයන් දෙක මේ සිත මේ නාම රූපات එක්ක ගනුදෙනු කරන ක්‍රියාවලිය 100 දකින්න එක. දැන් සතර ඉරියව්වෙන් ගත්තාම දැන් වාඩි වෙලා ඉන්නවා අපි විවේකයෙන් වැඩ ඉන්නවා. දැන් මේ වැඩ ඉන්න අවස්ථාව තුළ දැන් අපට පෑදිලිව පේනවා මේ මෙතන මේ ඇලිමක් ගැටීමක් නැහැ. ප්‍රශ්නයක් වෙලා නැහැ. <coughs> හැබැයි මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව තුළ මම කල්පනා කරනවා. මට කල්පනාවක් එනවා. අවුරුද්දකට කලින් දෙයක්. අවුරුදු දෙකකට කලින් දෙයක්. එහෙම මොනවාරි මගේ ජීවිතේ සිදුවෙච්ච සමහර සිදුවීම් මට ගොඩාක් සිතට කම්පනයක් ඇති වෙච්ච සිදුවීම මතක් වෙනවා. ඒ සිදුවීම මතක් වෙනකොට මම මෙනේ කරන ඒ කාලේ එහෙම වුණා. ඒ කට්ටිය එහෙම කළා. ඒ නිසා මම ඒ කට්ටියටෙන් දඩුවම් කළේ නෑ. මං අත්හැරලා වැඩක් නෑ මිනිස්සු. ඒ මිනිස්සු කියන දේ නෑ. එහෙම මොන හරි එකක් අපි ඒකට දීපර උත්තරේකුත් එනවා. දැන් මොකද වෙලා තියෙන ප්‍රශ්නේ කියලා බලනකොට වැඩහින්න ඒ භාවනා යෝගියා තුළ හැලීමක් නැහැ. හැබැයි ඒ වාඩි වෙලා ඉන්න විවේකයෙන් ඉන්න මානසිකත්වයේ තුළ අටගත්තු සිටිවිලි වල ඇතිවෙච්ච සිද්ධිය තුල ඇලීමක් තියෙනවා. ඒ සිද්ධිය තුල ගැටීමක් තියෙනවා. එතකොට මම මෙතන විවේකසුවෙන් ඉන්නවාය මට හැලීමක් ගැටීමක් නැත්තේ කියලා කිව්වට අර මානසික සිතුවිලි තුලින් අර කියන භාවනාවේ කමටාන කැඩුනා. එහෙනම් අපි මේ දකින්නකොට තියෙන හැලීමයි ගැටීමයි හඳුනා ගන්නවා වාගේ ශ්‍රවණය කරනකොටත් ඇලීමක් ගැටීමක් තියෙන ඒකත් හඳුනා ගන්න ඕනේ. කොහොමද බණක් අහනවා මේ හොඳ ලස්සන බණක් ඒක. අහගෙන ඉන්නකොටම අපිට ඉතින් වැඩක් නැහැ. ඉතින් ජාතක කතා කියලා කියලා ඉතින් තව කොච්චර කාලයකට ඔවා කියන්නේ? හැමදාම ඉතින් ජාතක කතාමනේ මේගොල්ලෝ කියන්නේ. ඉතින් බඩපු දෙයක් කියන්න එපා. ඕන් ගැටෙනවා. ඒ ශ්‍රවණය වෙන ශබ්දයේ තුල ඒ අදහස් තුල අපි ගැටෙනවා. මේක නම් වඩපු එකක් වාගේ මේක නම් වටින එකක් කියලා ඒක බොහොම ඕමනාවෙන් ආගන්න ඕන් ඇලෙනවා එහෙනම් මේ shabdයේ තුල අපි ඇලීමයි ගැටීමයි නඩත්තු කරනවා පේන රූප තුල ඇලීමයි ගැටීමයි නඩත්තු කරනවා. අපේ ඇසිරීම් වල ඇසිරීම් වල අපේ ජීවිතවල අපේ ජීවන රටාව තුළ ඇලීමයි ගැටීමයි නඩත්තු කරනවා අපි. සිතවිලි වල අනන්ත අප්‍රමාණ ඇලීමයි ගැටීමයි නඩත්තු කරනවා. එතකොට ඇලීමයි ගැටීමයි 100ෙන් දකින අඳුනගන්න භාවනා යෝගියා එකකින් විතරක් අඳුරගන්නේ එයා සලායතන තුලින්ම ඇලීමයි ගැටීමයි වෙන වෙනම හඳුනා ගන්නවා. ඒ අඳුනා ගන්නවයි කියලා කියන්නේම එයා සිය පවත්නවා කියන එක. වෙන මොනවද ප්‍රශ්න තියෙන්නේ? පළවෙනි පියවරම ටිකක් අපහසුයි වගේ නේද? ඒක තව ටිකක් සරල කරමුද ඔබ වහන්සේට? පාසු වෙන පිණිස. නෑ තව ටිකක් සරල කරන්න නැත්නම් මේක ලේසිද? හොඳයි ඔබ වහන්සේගේ කැමැත්ත. එහෙමනම් ඔබ වහන්සේ විදිහට වදන්. එහෙම නැත්නම් තවත් සරල කරන්න පුළුවන්. සරලෙන් ගොඩක් සෑල්ලු කරලා අපිට ඒක හොඳට තේරුම් අරගෙන යන්නත් පුළුවන්. එහෙනම් මේ මොහොතේ හිඳලා දින කිහිපයක් අපි ඇලෙන අවස්ථා විතරක් අඳුර ගන්නවා. ඇලෙන අවස්ථා විතර ගැටෙන අවස්ථා එකක්වත් අඳුර ගන්නෑ. ඇලෙන අවස්ථා ටික අඳුන ගන්නවා. ඒකේ තියෙන අඩුපාඩු ටික හදනවා. නිවැරදි කරනවා. එතකොට ඇලීම හරියට හඳුනා ගන්න සිත දක්ෂ වෙනවා. ඊට පස්සේ දැන් මේ ඇලීම ප්‍රශ්නයක් නැහැ නේ අඳුනා ගත්තනේ. ඊට පස්සේ ගැටීම අඳුර ගන්නවා. ඒක නැවත ගැටීමක් අඳුරගන්නේ කොහොමද? ඇලීමයි ගැටීමයි අතර තියෙන වෙනස මොකද්ද? කොහොමද අපි මේක ඇලීමක්ද ගැටීමක්ද කියලා තීරණය කරන්නේ? එතකොට මොකද්ද මේ ඇලීමටයි ගැටීමයි වෙන් වෙන්න ඒක වෙන වෙනම අඳුනගන්න තියෙන සාධක? මේ ටික අඳුන ගන්න ඕනේ. එතකොට ඇලීමයි ගැටීමයි වෙන වෙනම අඳුනගත්තට පස්සේ අපිට පුළුවන් ඊළඟ පියවරට යන්න නැත්නම් දෙක එකට වඩන නිසා සමහර විට මේ ඒක ටිකක් ගැඹුරු වැඩි හැටි. එහෙනම් ඇලීම විතරක් අපි අඳුනගන්න. හැම මොහොතෙම ඔබ වහන්සේ වාඩි වෙලා ඉන්න වෙලාවේ, සක්මන් කරන වෙලාවේ, සතපෙන වෙලාවේ, ආන්සි වෙලා ඉන්න වෙලාවේ, පම්පාසු වෙලා ඉන්න වෙලාවේ, විවේක සුවයෙන් ඔබ වහන්සේ කාලය ගත කරන වෙලාවේ හැම මොහොතෙම ඇලෙන තැන් ටික විතරක් අඳුර ගන්නවා. ඇලෙන තැන්. සමහර වෙලාවට ඔබ වහන්සේ පාවිච්චි කරන ඒ බඩ මුට්ටු වල සමහර බඩ මුට්ටු වලට ඔබ වහන්සේ විශේෂ වටිනාකම් දීලා තිනවා. ඒවා ලස්සනට මේන්ටේන් කරනවා. හැබැයි මේ බඩමුට්ටු භාවිතා කිරීම තහනම් කරලා නැහැ කොහෙවත්. අවශ්‍ය දේවල් අපට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ එකක්වත් අපට අයිති නැහැ. අපට අයිති නැහැ. ඒවා අපට తాවකාලික පරිභෝජනය සඳහා පමණයි. මේ කය පිරිණිවන් පානකම් අපට රාත් වෙනකම් කමඨාන සඳහා පාවිච්චි කරන්න විතරයි. මේ ආයතන තේම තමයි. එක ආයතනයක්වත් අපට අයිති නැහැ. ඒවා මේ කයත් එක්ක ආයතන ලැබිලා තින්නේ සංසාරේ අඳුනා ගන්න. දුක හඳුනා ගන්න, නිරෝධය වඩන්න, කමඨාන පිණිස ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ කය මට අයිති නෑ, මේ බඩමුට්ටු මට අයිති නෑ, මේ විශ්වයේ කිසිම දෙයක් මට අයිති නෑ. එහෙම අයිති නැත්තම් ඇලෙන්න විදියක් නෑ. ඇලෙනවයි කියලා කියන්නේ එයා නොදැනුවත්ව ඒකට අයිතියක් කියනවා. ඒකට හිමිකමක් කියනවා. එතකොට ඒ දෝෂය හදන්න ඕනේ. එහෙනම් ඇලෙන තැන් ටික හඳුනාගත්තාම ඇලෙන්නේ ඇයි? ඒ ඇලීම ගැටීම බවට පත් වෙන්නේ ඇයි? ඇලීම තුළ ගැටීම තියෙන්න පුළුවන්ද? ගැටීම තුළ හැලීම තියෙන්න පුළුවන්ද? ඇලීමම ගැටීම ලෙස ක්‍රියා කරන්න පුළුවන්ද? ගැටීමත් ඇලීමක් ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? වෙන්න පුළුවන්ද? මේවා අපි ඉදිරියට සාකච්ඡා කරනවා. පොඩ පොඩ පොඩ නිවැරදි කරගෙන යනවා. එකපාරට මම හිතන්නේ අර ලොකු දෙයක් මේ අපහසුයි. ස්වාමීන් වහන්සේ මේ අර සංසාරේ පුරුදුත් එක්ක පොඩ පොඩ යමු. දසමෙන් දසම යමු. තවත් මොනවද මාර්ගය පිළිබඳව, කමඨාන් පිළිබඳව ප්‍රශ්නකට